මෙතන 500ක් පමණ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකෙන් දැනට 6ක් 7ක් පමණ කරලා තියෙනවා මේ ඒ පිළිබඳ ඒ ඒ අපේ ප්‍රදර්ශනය මහනුවර කරා මහනුවර දෙක නම් මේක මේ ටෙලිවිෂන් වගේද නෑ ඡාය රූප අංග 12 18 ප්‍රමාණයේ ඡාය රූප එහෙනම් මේ Photographs ටෙලිවිෂන් දර්ශන වැඩසටහනකුත් තියෙනවා. ඒ දෙකම මැජික් ලැන්ටර්න් පින්තූර කරන්නේ නෑ නෑ මැජික් ලැන්ටර්න් කියන්නේ ස්ලයිඩ්ස් නේ ඒකත් කරන්න බලාපොරොත්තු වෙන දැනට ෆොටෝග්‍රාෆ්ස් ටෙලිවිෂන් ඒ දෙක වීඩියෝ වීඩියෝ ආ ආ හොඳයි හොඳයි බොහොම හොඳයි ඒක දැන් කතරගම කරනවා පොසොන් මාසේ පළවෙනිදා දෙවෙනිදා තුන්වෙනිදායි. ඒ ඒ එතකොට එතනදී ඔබ වහන්සේගේ ආශිර්වාද <laughs> නෑ මේ සාර්ථක වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මම බුරුමේදී දුටුවා. ඒක බුරුම ආණ්ඩුවෙන් වෙලා හදලා තියෙන්නේ. බුරුමේ මුලම උතුරුම කොනේ තියෙන පන්සලේ හිටන් බුරුමේ දකුණුව කොනේ තියෙන පන්සල දක්වා තියෙන සියලුම පන්සල් ඒවයි කරන පුණ්‍ය කර්ම ඒවා දිගටම චිත්‍රයට අරගෙන ඒක මේ සිනම චිත්‍රයට අරගෙන මේ පැය ගානක් වෙනන මහලු සිනමා පින්තූරයක් හදලා තිබුණා අපරත් ඒක වෙන්නවා අපි බුරුමේ සංගායනාවට ගිහිල්ලා ඉන්න කාලේ හරිම ලස්සනයි ඒක. සියලුම ස්ථානයකට අහු වෙනවා. ඒ වගේ එකක් ඒක. ධම්මදිව සිද්ධාස්ථාන. බොහෝ වීරමක් කරලා ආන්දුවෙන් කරලා තියෙනවා. මේක නම් ආන්දුවෙන් නෙවෙයි මේ මාත්‍යයි මායි අදවාගේ බුද්ධිල් කිවිද මොකම කරා ඒක අවශ්‍ය ආයතන විතර කිව්වා. බොහොම හොඳයි. බොහොම ප්‍රේමයි. එතකොට සාමාන්‍ය වැඩි දෙනෙක් නිවන් මාර්ගය අවබෝධ ගන්න ප්‍රථම ශ්‍රද්ධාව සම්බන්ධතාවය ඇති කරගන්න ඕනේ කියන එක ශ්‍රද්ධාව ඕනේ. මොලේ ශ්‍රද්ධාව ඕනේ. ඒ නිහානේ පුද පූජා ආදී කරනවා. ඒ පුද පූජා කිරීම වරදක් නෑ. ඒක ඕන කරනවා. මුලදී දැන් පුංචිවමයට මේ ශ්‍රද්ධාවනේ පුදවන්න පුළුවන්. මොහොත මිනිහට ශ්‍රද්ධාව නැහැ පුදවන්න පුළුවන්. එයා වන්දනමාන පිළ පූජාදී ඒවට කැමති ඒගොල්ලෝ. නුවණමද වෙන්නේ. ඒවට කැමතිලා ඒවට එක්කහුව වෙනවා. ඒවට එක්කහුව වෙන අතර තමයි ටික ටික යත්තන්නේ අස්සරවන්න ඕන. අනුකූලක. ඔව්. ඒ වතරලා නරකයි ඒව අවශ්‍යයි. මමලද දැනට ඔය පූජා පූජාවල් කරන්න එපා කියලා වෙනත් උදවිය හුඟක් අමුතුම විදිය බුද්ධාගමක් ගෙන යන ඒක ඒක ඉතින් සමහරුන්ගේ අතිපණ්ඩිතකමට kindergarten section එකේ ළමයින්ට සයන්ස් උගන්වන්න බෑ. kindergarten section එකේ ළමයින්ට ඒකට ගැළපෙන විදිහේ පින්තූරත් එක්ක අකුරු උගන්වන්න ඕනේ. ඉතින් සයන්ස් පන්තියේ අයට ඒව උගන්වන්න යන්න ඕනේ නෑනේ. නමුත් kindergarten section එකට සයන්ස් උගන්වන්න යන්න බෑ. kindergarten එකට ඊළඟට අප kindergarten එකට යන්න ඕනේ ඊට ගැලපෙන හැට. ඊළඟට ඉතින් first year second year ඒවා ක්‍රමයෙන් පිළිවෙලින් යන්න බෑ. ඒ වගේ මිනිසෙගේ හිතේ දිනු වෙච්ච මට්ටම සමහරුන්ගේ kindergarten ක්ලාස් වල ළමයින්ගේ මට්ටම හිතේ ආධ්‍යාත්මික ගුණ වශයෙන් බලනවා. සමහරව ඊට වඩා තාටියක් දියුනේ සමහර ඊටත් වඩා දියුනේ. ඔහොම කියලා බොහෝම ගැඹුරු අයත් ඉන්නවා. ඒ ඉහළම අයත් නම් ඔබ කරන්නේ නැහැ පොදු කුඩවදී නැතුවට. ඒත් අතෝ බනවා මේ භාවනාව කියලා ඉන්න පුළුවන්.